මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්ස භගවතෝ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 මූලාසනයේ වැඩ සිටින අර ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසරයි අපි පසුගිය පින කීපයේ සාකච්ඡා කරන්ට යෙදුන ධර්ම දේශනා මාර්ගයෙන් මේ හිතක ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය නැත්නම් ප්‍රතිශක්තිය වඩා ගන්න වැඩපිළිවෙලක්. අද ඒ කියන්නේ භාවනා කරනකොටත් භාවනා කරන්න කලින්වත් හිතේ යම් කිසි විදිහේ නොයවසන සුළු ශක්ති ප්‍රමාණයක් තියෙනවනම් නොරුස්නා ගතියක් තියෙනවනම් අස්වැසිල්ලක් නැති ස්වરૂපයක් තියෙනවනම් එතන ඉඳලා හිතේ ඉවසීමේ ශක්තියක් දැරීමේ ශක්තියක් ප්‍රතිශක්තියක් වඩා ගැනීමේ වැඩ පිළිවෙල. මේ සම්බන්ධයෙන් අපි කායික ප්‍රතිශක්තිය වැඩි වීම නිදර්ශනයක් වශයෙන් අරගෙන අදට රෝගීව සිටින අදට කායික දුර්වලව සිටින පුද්ගලයේ කායික වශයෙන් ප්‍රතිශක්තිය වඩා ගන්නන ප්‍රධාන වශයෙන්ම මේ පුද්ගලයා දැනට ඇත්තා වූ විස බීජ විස ශරීරයෙන් ඉවත් කර ගන්න ඕනේ කියන එක නිදර්ශන මාර්ගයෙන් ඉදිරිපත් කර ගන්න යෙදුණා ඒ සම්බන්ධයෙන් ඒ කියන්නේ ශරීරයේ දැනට ඇත්තා වූ විස බීජ විස ඉවත් කරන්න නම් වෛද්‍යවරයෙකුගේ උපදේශ අනුව නිසි ප්‍රතිජීවකයක් ශරීරගත කරන්න ඕන. ඒ ශරීරගත කිරීමේදී මේ ඇතුළේ ඇත්තා වූ විසත් ඒ නැසීමට ඉන්නා වූ ප්‍රතිවිසත් කියන දෙක හරියට ක්‍රමානුකූලව නියම වේලාවට නියම ප්‍රමාණයට ශරීරගත කළ යුතු නිසා වෛද්‍ය උපදේශ වලට ගරු කරන්න ඕනේ. වෛද්‍ය උපදේශ වල අනුව මේ මේ අභ්‍යන්තරයේ ඇත්තා වූ විෂ නසන්ත ඕනේ. ඒ නසාගෙන කටයුතු කරගෙන යෑම යාදෙන වෙලාවක් එනකොට අර ඇතුළත ඇත්තා වූ විෂ විෂ බීජ ක්‍රමක්‍රමයෙන් ශරීරයෙන් දුරු වීම නිසා ශරීරයේ කර්මන්නේ භාවයක් ඇති වෙනවා. ශරීරයේ මුරුදු භාවයක් සැහැල්ලු භාවයක් ඇති වෙනවා. මේ අවස්ථාවේදී රෝගියාට ආහාර ගැනීම, සුවසේ නිින්ද යාම ආදී පහසුකම් පහළ වෙනවා. ඒ අනුව රෝගියා දිගින් දිගටම ඇතුලේ යත්තා වූ විස අයින් කරමින් කටයුතු කරගෙන යනකොට නියම ප්‍රමාණයට සප්පාය ආහාර වැඩෙනකොට ශරීරයේම හැදෙනවා ප්‍රතිශක්තියක් එහෙම නැත්නම් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තියක් මේ විදිහට ශරීරයේ ලෙඩ තත්වයේ ඉඳලා මධ්‍යස්ථ තත්වයට ගෙනල්ලා එතනින් ක්‍රමානුකූලව සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිය වැඩිගෙන ඉන රෝගියාට හේතකම පිළිබඳව හොඳට වැටහෙනවා. ඒ කියන්නේ රෝගයටපත් නොවි ගත කරන ජීවන චර්යාවක් ලෙඩ වෙලා වෙදකම් කරනවට වැඩිය ලෙඩ නොවන හේදකම ගැන හොඳට වැටහෙන මොහොතකටපත් වෙනවා මෙන්න මේ සුව වෙන රෝගියා. ඒ වාගේම තමයි මේ සා හිතේ ලෙඩ සහිත පුද්ගලයෝ නොයවසන සුළු, කුපිත වෙන සුළු, නොරොස්නා සුළු ගති ඇති හිත ඇති පුද්ගලයෝ නියමාකාර අද්දුතු ප්‍රත්‍යක්ෂ බෙහෙත නියම ක්‍රමානුකූලව නියම මාත්‍රාවට නියම කලාවට පාවිච්චි කරනවා නම් අන්න ඒ පුද්ගලයාට තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වල රළු පරළු ගති අයින් වෙලා බොහොම මෘදු කර්මන්‍ය භාවයක් සහැල්ලු භාවයක් රැඳෙන්න පටන් අරගන්නවා. ඒ වෙලාවේදී ඒ යෝගාවචරයා මේ තමන්ගේ ප්‍රතිපක්ෂ ධර්ම ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙලට සප්පාය ආකාරයට ඉරියව් පවත්වමින් කටයුතු කරනවා නම් අන්න ඒ විදිහේ මු르දු මොලොක් මහා භාවයට පත්වෙන හිතක් සහිත වූ යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයේ අකුසල් ධර්ම ශරීරගත කරන సంతානගත කරගෙන ඒවා ඉවත් කරනවට වඩා අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විසීම නැත්නම් අකුසල නීවරණ ධර්ම හිතට වැද්ද නොගන්නා තාලේ ජීවන රටාවක් ගත කිරීම හොඳය කියන එකේ ලාභය ඒ වටිනාකම හොඳට වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට ඥානවන්ත ඒ වාගේම පාරමිතා ධර්ම සම්පූර්ණ කරගත්ත යෝගාවචරයේ Taman දිගින් දිගටම පවත්වන්නා වූ අතුලත කෙලෙස් ධර්ම දුරු කිරීමේ වැඩපිළිවෙලක් බාහිරින් කෙලෙස් ධර්ම ඇතුළට වැද නොගන්නා විදිහේ හේදකමකුත් කියන මේ ධර්මතා දෙකෙන්ම ශක්ති සම්පන්න වුණාට පස්සේ මේ යෝගාවචර ජීවිතය චෛතසික ප්‍රතිශක්තියක් වැඩෙන ජීවිතයක් බවට පත් වෙනවා වෙන විදිහකට කියනවා නම් කෙලෙස් සහිත තැනක උනත් ඉඳගෙන Taman නික්ලේශීව ඉන්න පුළුවන් වටිනා විවසා දරා ගැනීමේ ශක්තියක් පහළ කරගන්න. දැරීමේ ශක්තියක් පහළ කරගන්න. එහෙම නැත්නම් විසම ලෝකේ සමතාවයේ පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව ඇති කෙනෙක් අර්ය පුද්ගලයෙක් බාටපත් වෙනවා. මේ සඳහා තේරුම් අරගන්න ඕනේ මේක අස්බන්දුමකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විඥාවකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකක්ෂණයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් තුලින් කරගෙන යා යුක්තක් බව මේ නිදර්ශන ගැළපීමෙන් කෙනෙකුට තේරුම් අරගන්න පුළුවන්. එහෙමනම් මේ ප්‍රතිපදාව අපිට හැකි වෙලාවක කල්මල් කල්යල් නොයවා වහාම ආරම්භ කළ යුතුයි. මේ සඳහා කළ යුතු වැඩ ටික ක්‍රමානුකූලව කළ යුතුයි. ඒ පෙළගස්වන අටකථාචාරීන් වහන්සේලා ඇතුළු අපගේ ආචාර්ය පරම්පරාව මේ ප්‍රතිපදාව සද්ධම්ම ශ්‍රවණා දීනා වශයෙන් ඒ කියන්නේ මේ වැඩපිළිවෙල මුලින්ම ලෝක ජය අරගෙන අනිකුත් මේ වැඩපිළිවෙල නොදන්නා නිසා දුක් විඳිනා සත්‍යා කෙරෙහි මහා කරුණාවක් ඇත්තා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි එතනින් පටන් ගත යුතුයි කියන එකයි පෙන්වා දීලා තියෙන්නේ. ඒ නිසා මේ රෝග දුරු කිරීමටත් නැත්නම් රෝග වැද නොගන්නා විදිහට හෙදකමකට ගැලපෙන විදිහට ආරක්ෂාකාරී වෙන්නත් ඒ වැඩපිළිවෙලේ මුලින්ම ධර්ම ශ්‍රවණයේ පවතින්න ඕනේ. මේ ධර්මයේ සෑම වෙලාවකම යොමු වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්නයි. එයින් චතුරාර්ය සත්‍ය ධර්මතා හතරෙන් මුල් ධර්ම දෙක දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියනා වූ ආර්ය සත්‍ය දෙක විපස්සනාවට අදාළයි. නැත්නම් විපස්සනාවේ ළඟා කරගත හැකි ධර්මයි. යම් කිසි කෙනෙක් මේ බව නොදැන නිරෝධ සත්‍ය විපස්සනාට නගන්න හදනවනම් මාර්ග සත්‍ය විපස්සනාට නගන්න හදනවනම් ඒ ක්‍රමය පටලවා ගැනීම කුයි පිටපොට යෑම කුයි ඒ නිසා තීරුම් අරගන්න ඕනේ විපස්සනාවට අදාළ වෙන්නේ නැත්නම් විපස්සනාවට නම් වීමට උනන්දු වෙ යුත්තේ කටයුතු කළ යුත්තේ දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් පමණයි. ඒ දෙක කරගෙන යනකොට නිරෝධ සත්‍යයත් මාර්ග සත්‍යයත් අවබෝධ වීම ධර්මානුකූලව සිද්ධ වෙනවා. ඒක හරියට අර ලෙඩාගේ අභ්‍යන්තරගත වූ රෝග කාරක විස බීජ ඉවත් කරාට පස්සේ ශරීරයේ කර්මන්නේ වෙලා ඒ වෙලාවට අවශ්‍ය සප්පාය කරුණු සැලසෙනකොට ශරීරයේ ප්‍රතිශක්තියක් වැඩෙනාසේ හේතු ධර්ම සම්පූර්ණ වෙනකොට ඵල ධර්ම ලැබෙන්නාසේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමෙන් නැත්නම් සමුදය සත්‍ය අවබෝධ කිරීමෙන් නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය හෙලිපෙහෙලි වෙනවා විවෘත වෙනවා විකසිත වෙනවා පිපෙනවා ඒ නිසා විපස්සනාවට හිත යොදා සිටින පිරිස කල්පනා කර ගන්න ඕනේ අපේ ප්‍රයත්නය අපේ උත්සාහය මේ දුක අවබෝධ කිරීමටයි ඒකට හේතු වෙන තෘෂ්ණාව අවබෝධ කිරීමටයි ඒක මුලින්ම තේරුම් ගත යුතු ධර්මයක් ඒ විදිහට සද්ධර්ම ශ්‍රවණය තුලින් විපස්සනාවට බැසගත් වැඩි විස්තර සහිතව එහිම ගත කරන ඇත්තන්ට අපි එදා පියවර පහකින් සවිස්තරව තේරුම් ගන්නට යෙදුනා උග්ගහ පරිපුච්ඡා සවනා ධාරණා සම්මස්සනා කිය මේ වැඩ පිළිවෙල. කෙටියෙන් එදා විස්තර වශයෙන් එච්චර මෙයන්ට නොලැබුණත් සාමාන්‍ය ප්‍රමාණයකට විස්තර කරේ උග්ගහ කියලා කියන්නේ ඉගෙන ගැනීමය. පරිපුච්ඡා කියලා කියන්නේ ඒ තමන් ඉගෙනගෙන ක්‍රියාවට නගනකොට මතුවෙන ප්‍රශ්න විසඳා ගැනීමේ සාකච්ඡා කිරීමය ශ්‍රවණා කියලා අපි තේරුම් අරගත්තේ ඒ උග්ඝහ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරන වෙලාවේදී ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවේදී ඒ අදාළ ප්‍රායෝගික Tamanට ගැළපෙන ධර්ම කොටස් වලට සාවධානව අහුම්කන් දීමය මෙන්න මේ අවස්ථා තුන සම්පූර්ණ වුණාට පස්සේ තමයි ධාරණය සිද්ධ වෙන්නේ හිතින් දරා ගැනීම සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් Tamanගේ ජීවිතේට තමන් කරගෙන යන භාවනාවට ගැළපෙන කොටස් ඉතින් අල්ලාගෙන උකහාගෙන දරාගෙන ඉමි සිද්ධ වෙන්නේ එන්නේ විදියට මේ බාහිරේ පවතිනා වූ දැනුම් සම්භාරය තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් අකුලාගෙන තෝරාගෙන දරාගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට සම්මර්ෂණයක් කරගන්න ලැබෙන්නේ නැහැ ඒ නිසා ධාරණය කරගත්ත කෙනාට තමයි ඒ ධාරණය කරගත්තා වූ ධර්ම සම්මර්ෂණය කරන්න පුළුවන් ඒ නිසා මේ වැඩපිළිවෙලේ තියෙන්නේ ක්‍රමානුකූලව එකින් එකට යාදෙන එකින් එකට තුඩු දෙන ප්‍රතිපදා මාර්ගයක් මෙන්න මේ උග්ඝහා කියන එහෙම නැත්නම් මේ හිතක ප්‍රතිශක්තිය දැරීමේ ශක්තිය ඉවසීමේ ශක්තිය වැඩ ගන්නට දිනු කර ගන්නට අවශ්‍ය කරන මූලිකම අවශ්‍යතාවයක් වෙන මේ උග්ඝහ කියන එක පිළිබඳව විස්තර ටිකක් අද සාකච්ඡා කිරීමට මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. මේ උග්ඝහ කියන එක අපි සිංහලට නගලා ගත්තොත් උග්ඝහ කියන්නේ pāli වචනේනේ. සිංහලට ගත්තොත් උගෙලීම කියලා ගන්න පුළුවන්. මේ විපස්සනා භාවනා කරන අයගේ උගත්කම ඉගෙනීම කොයිතරම් විය යුතුද කොහොම විය යුතුද කියන එක විවිධ මත පවතිනවා. සමහරක් ඇත්ත බලාපොරොත්තු වෙනවා මේ ත්‍රිපිටක අටකතා ධර්ම සියල්ලක්ම උගෙනගත යුතුයි විපස්සනාවට බහින්ද කලින් නැත්නම් විපස්සනා කරන ගමන් සම්පූර්ණ ධර්ම කොටස් උගතගති උගත යුතුයි කියන මත ධාරිනුත් ඉන්නවා. සමහර ඇත්තෝ බලාපොරොත්තු වෙනවා මේ උගත්කම විපස්සනාවට බාධාවක් කිය. ඒ නිසා හිදැක්කම අවශ්‍ය නැතය කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. තවත් ඇත්තෝ ඒ පොත්පත්වල ඇත්තා වූ ධර්මයේ ඊවා ගන්න කරගන්න තරම් කියවීමේ ශක්තියක් නැති ඇත්තෝ මේ විපස්සනාට ගැළපෙන්න ආවොත් නොගැළපෙන්න ආවොත් විවිධ ചാටු කතා වලට අහු වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ මේ උග්ඝහ කියන ඉගෙනීම කියන කටයුත්ත විසඳාගත යුතු කාරණාවක් බවයි වැටහෙන්නේ. ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික පැත්තෙන් බැලුවොත් කියන්න තියෙන්නේ මේ උගත්කම එහෙම නැත්නම් මේ විපස්සනා භාවනා පිළිබඳ කරුණු දැන ගැනීම මද ප්‍රමාණයකට තිබිය යුතුයි. සාමාන්‍ය ප්‍රමාණයකට තිබිය යුතුයි කියන එකයි ප්‍රායෝගික පැත්ත. මෙහෙම කියනකොට ඒක හරියටම හිතට තේරෙන්නේ නැතුව යන්න පුළුවන් මේ කොච්චරක් තියෙන්න ඕනද කොච්චරක් නොතිබෙන්න ඕනද කියන එක. මේකටත් අපි මේ ලෞකික උපමාවක් අපි බොහෝ විට ලං කරගත්ත උපමාවක් අනුව කතා කළොත් රෝගී වෙච්ච පීඩාවකින් රෝග පීඩාවකින් පෙළෙන කෙනෙක් ඒ මිදීමට කටයුතු කරන්නේ වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ ලෙඩේ සනීප කරගන්න කල්පනා කළොත් ඒ අනුව ඒ වෛද්‍යවරයා රෝගේ නිධානය හොයාගෙන බෙහෙත් සපේ. මේ බෙහෙත් උපදේශ අනුව පාවිච්චි කරන්නයි කියනවා. මේ පුද්ගලයා ඒ කියන්නේ මේ රෝගියා තමන්ගේ රෝගයෙන් අත් මිදීමට වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕන කරන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ තමන් තෝරාගත් වෛද්‍යවරයා විශ්වාස කරලා ඒ දෙන බෙහෙත් පන්තිය පාවිච්චි කරන්ට ඒ වෛද්‍යවරයා දෙන උපදෙස් තේරුම් අරගන්න ඕන. මේ වෙලාවට මේ මේ බෙහෙත ගන්න ඕනේ මෙන්න මේ වෙලාවට මේ මේ ආහාර මේ මේ නෑම් ඉඳීම් පිටින් කරන්න ඕනේ කිය උපදේශ පන්තිය තේරුම් අරගෙන තියෙන්න ඕනේ මොකද එහෙම නැත්නම් වෛද්‍යවරයා ඒ බෙහෙත් දෙන වෙලාවේ නැති නිසා රෝගියා අවශ්‍ය කරන විලාවට අවශ්‍ය කරන ප්‍රමාණයට බෙහෙත් නොගැනීම නිසා නැති ලෙඩ ඇති වෙන්න පුළුවන් අන්න ඒ වගේ තමයි විපස්සනා භාවනා කරන යෝගාවචරයා තමන් වැඩ කරගෙන යන ස්ථානයේ ලැබෙනවා නම් යම්කිසි උපදේශ පන්තියක් යම්කිසි චර්යා පද්ධතියක් අන්නේ චර්යා පද්ධතිය උපදේශ පන්තිය තේරුම් අරගන්න පුළුවන් දැනුමක් තියෙන්න ඕනේ. ඒකට තමයි කියන්නේ සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනේ. ඒ දැනගෙන ඒ අනුව කටයුතු කිරීමට එතකොට ඒ යෝගාවචරයට හැකි වෙනවා. ඒ යෝගාවචරයත් පිළි අර ගන්න ඕනේ. එහෙම නැත්නම් අදාහ ගන්න ඕනේ. මේ පංචස්කන්ධයට හමු වෙන අසු වෙන සදින්ද්‍රයට ගොදුරු වෙන සෑම සියලු අරමුණකම අනිත්‍ය ස්වરૂපේ පවතිනවා ඇහැට ගොදුරු වෙන දේවල් ඇති වී නැති වී යනවා කනට ගොදුරු වෙන දේවල් ඇති වී නැති වී යනවා නාසයට දිවට ශරීර ස්පර්ශයට හිතට ගොදුරු වෙන සෑම ධර්මතාවයකම මේ ඇති වී නැති වී යන ස්වરૂපේ පවතිනවා. ඒ නිසා මේ අනිත්‍ය භාවයකින් සැදී සිටගත්තා වූ මේ නාම රූප ධර්ම නিত্য වශයෙන්ගෙන දැඩිව අල්ලා ගන්නා තරමට මිත්‍යා මත නැතිවීමක් වෙන්නවා. මේ දැඩිව අල්ලාගෙන මේක සුඛය මේක සුභය කියලා ගන්න තරමට මිත්‍යා මත නැති කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් මේක මට වෙනස් කරන්න පුළුවන් ය මේක මම වෙනස් කළ යුතුය මම වගේ කෙනෙක් ඉන්න තැන මෙහෙම දෙයක් සිදු විය යුතු නැත ආදී විදිහට ආත්ම සංඥාවකින් මම සංඥාවකින් කටයුතු නොකරන කෙනෙක් වෙන්න ඕන. ඒ තරමට සාමාන්‍ය බුද්ධියක් දැනීමක් මේ උග්ඝහා කියන පදයෙන් බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ ලෞකික දැනුම කොච්චරක් බාධා කරනවද එහෙම නැත්නම් කොච්චරක් හේතු සාධක වෙනවද කියලා දැනගන්න බොහොම රසවත් ප්‍රවෘත්තියක් අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා මේ සෑම සියලු දෙනාම අහලා තියෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අපේ ශාසනය වශයෙන් බලනකොට මෞඛ්‍යෝ දෙන්නවා. ඒ දෙනම පැවිදි වෙන්න කලින් ඉඳලම මහා ප්‍රඥය මේ දෙන්දාගේම ප්‍රඥත්වයෙන් වඩාත්ම ප්‍රකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දැනුම ආචාර්යයන් වහන්සේලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට යම් කිසි දැනුම් සම්භාරයක් තිබුණද ඒක මනින්ද කරන්න අමාරු තරමයි සියල්ල දන්නා සියල්ල දක්නා ඥානයක් මේ මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේට ආසන්න වෙන්න යම් කිසි කෙනෙක් හිටියානම් එහෙම නැත්නම් කිට්ටුවටම පැමිණිච්ච කෙනෙක් හිටියානම් ඒ වෙන කෙනෙක් නෙවෙයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ලෞකික දැනුමෙන් පුදුමාකාර විදිහට අනික් අය ඉක්මවා සිටපු උතුමෙක්. ජී වශයෙන් උත් එහෙමයි, සාසනික වශයෙන් පැවිද්ද වශයෙන් උත් එහෙමයි. නමුත් මේ දෙන්න කවුරුත් දන්න විදිහට මූලික කතා ප්‍රවෘත්තියේදී එක ගාථා පදයක පද දෙකක් අහන පමණකින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දහසක් නයින් තේරුම් අරගෙන සෝවාන් මාර්ගඵල ඥානයටපත් වුණා. මේ ගාථා පද හතරම අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මුඛයෙන් දැනගෙන මොග්ගල්ලාන සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්සේ මේ දෙදෙනම තීන්දුව කරගත්තා මේ බුද්ධ රත්නයේට මේ ධර්ම රත්ණයට මේ සංඝ රත්ණයට ජීවිතය සුද කරන්න ඕනේ මේ අනුව ජීවනය පවත්වන්න ඕනේ කියලා පැවිදි උපසම්පදාව ලබාගෙන ඉතිරි වැඩ සඳහා කටයුතු කරනකොට අර ප්‍රවීණ දැනුමක් ඇත්තා වූ එහෙම නැත්නම් උසස් දැනුම් සම්භාරය සහිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වඩා සතියකට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ රහත්ඵල භාවය ලබා ගැනීමේදී ඉස්සර වුණා එන්න මෙතන කල්පනා කරන්න දෙයක් තියෙනවා. හිතාමතා තේරුම් අරගන්න දෙයක් තියෙනවා. කෙනෙක් අහන්න පුළුවන් මේ පමාවට හේතුව මොකද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ පිළිබඳව විස්තර කරපු ඒ බුරුම ස්වාමීන් වහන්සේ කෙටි උත්තරයක් දුන්නේ ඥානය නිසායි දැනුම නිසායි කියන කෙටි උත්තරයක්. මේක තේරුම් අරගන්න අමාරුයි. ඒ සඳහා ඒ ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ සඳහන් කරා බොහොම ලස්සන උපමාවක් කාට කාටත් තේරුම් අරගන්න මේ ලෝකයේ මිනිසෙන් අතර විවිධ තාරාතිරම් තියෙනවා. ඒ තාරාතිරම් අතර ඊටාම උසස්ම ගණයේ වැසෙන වැඳෙන පුද්ගලයෝ තමයි සමාජ මට්ටමේ රජවරු, ජනාධිපතිවරු, ඇමතිවරු, කුමාරවරු. මේ රජවරු, ඇමතිවරු ආදී පිරිස යම් කිසි කටයුත්තක් ගමනක් බිමනක් කරන්න හදනකොට අනිකුත් සාමාන්‍ය වැසියෙක් වගේ නෙවෙයි ඒ ගමනට බිමනට සියල්ල සූදානම් කරන ගතියක් තියෙනවා. Taman වශයෙන් සූදානම් කරනවා විතරක් නෙවෙයි ආරක්ෂක අංශෝලින් සියල්ලම සහතික කරනකම් පමා වෙන ගතියකුත් තියෙනවා. Taman ගමන් කරන මාර්ගයේ ඒ උත්සව සභාවේ සභා ගර්භය ඒ වේදිකා සැරසිලි සියල්ලක්ම සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. තමන් දැනට වැඩ ඉන්න සිටිනා තැන ඉඳලා මේ මාර්ගයේ සම්පූර්ණ ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ. අපිරිසිදු භාවයේ නැති වෙලා තියෙන්න ඕනේ සොර සතුරු කරදර වලින් දුර වෙලා තියෙන්න ඕනේ ඒ යන්තාක් දුරට සැක කටයුතු හෝ සාමාන්‍ය කටයුත්තක් තියෙනවනම් ආරක්ෂක අංශය දෙන්න ගිහිල්ලා ඒ කටයුතු කරලා නිමා කරලා පැමිණිලා දැන් සියල්ල සම්පූර්ණයි කියන තාක්කල් ඒ රජතුමා ඒ ජනාධිපතිතුමා ඇමතිතුමා කුමාරයා Taman ඉන්න ස්ථානෙ පිටත් වෙන්නේ අන්න ඒ වාගේ තමයි දැනුම අතින් අග්‍ර ශ්‍රේෂ්ඨ වූ කෙනෙක් ඒ දැනුම මුහුකුරා යන්ට අනිකුත් ඇත්ත වගේ නෙවෙයි අවශේෂ ඇත්ත වගේ නෙවෙයි සියල්ල සම්පූර්ණ වෙනකම් පමා වෙන ගතියක් තියෙනවා. අන්න ඒ නිසායි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වාගේ ඉතා උසස් වූ දක්ුණත් සව් කියන තරමට ධර්ම සේනාධිපති තරමට උසස් දැනුමක් ඇති කෙනෙක් මේ මාර්ග ඥාන අවබෝධ කිරීමේදී අනිකුත් ඇත්ත වගේ නෙවෙයි විශේෂ සලකා බැලීම් කරපු නිසා සතියක් පමාවුණා. ඉතින් ඒ නිසා ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වාගේ ඒ වාගේ සියල්ල විමර්ශනය කරමින් ධර්ම විචේ සබ්බොජ්ජංගයට ලක් කරගන්මින් භාවනා කරමින් පැවතිගෙන තමන්ගේ ඒ උතුම් අරිහත් ඵල ඥානෙ ලබා ගත්තාම උන්වහන්සේගෙන් සිද්ධ වෙන සේවය සුළුපටු නැහැ. මොකද මාර්ගයේ තියනා වූ සියලුම දෙයක්ම ඒකාන්ත වශයෙන්ම දැන හඳුනාගෙන දිරවගෙන තීරුම් අරගෙන තමයි ඒ අධ්‍යාත්මන ඥානෙ ලබාගන්නේ. ඊට වෙනස් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙල උන්වහන්සේ ඒ වාගේ හමු වෙන හමු වෙන සෑම සියලු දෙයක්ම අන්තිමේටම සලකා බැලීමක් කරන්නේ නැහැ. තමන්ගේ අධ්‍යාත්මල ඥානය පිළිබඳව සලසුම් කරගෙන යොමු කරගෙන භාවනා කරනකොට අරිට වඩා ඉක්මනට කටයුතු කරගන්න පුළුවන්. මේ නිසා භාවනා කරන පිරිස තමන්ගේ අරියත් ඵල ඥානය ප්‍රධාන කරගෙන එහෙම නැත්නම් විපස්සනා ඥාන ප්‍රධාන කරගෙන කටයුතු කරනවා නම් මතුවෙන මතුවෙන සෑම සියලු දෙයක්ම සැක කරමින් විග්‍රහ කරමින් බෙද බෙදා තොර තොරයින් ගියොත් පමාව සිද්ධ වෙනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ උග්ඝා කියන මට්ටමේදී Taman දැනගත යුතු කරුණු මොනවද? අවබෝධය සඳහා අවශ්‍ය කරන දේ මොනවද? ඒ දේ සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙමනම් කෙටියෙන් කියනවා නම් දෙන උපදේශ පන්තිය උපදේශ ආකාරයට රකින්න ඕනේ. එහෙම නැතුව කල්පනා කරන්න ගත්තොත් තමන්ගේට විශේෂයට අදාළ නැති තමන්ගේ දැනුමට ගෝචර නැති විදිහට සැක පහල කරමින් කල්පනා කරන්න පටන් අරගත්තොත් බොහෝම භයානක විදිහට කෙලස් රිංගලා ඒ මාර්ගය අවහිර කරලා අමාර්ගයේ යොදවන්ට ඉඩ තියෙනවා. මේක පිළිබඳවත් සාමාන්‍ය ලෝක ඥානීය නැත්නම් සාමාන්‍ය බුද්ධිය වැඩි කර ගැනීමට කාගේ දැනුම ඇති කරගන්නට හොඳ සිද්ධියක් අපට ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනා. දැනුමයි කියලා හිතලා තර්ක ඥානයයි කියලා හිතලා කෙනෙක් නොමගට වැරදි තීන්දුවට පෙළඹෙන හැටි පෙළඹුණාට පසුව වුණත් ඒක වැරද්දක් බව පිළිගන්නේ නැති හැටි තේරු කරගන්න. මේක ලංකාවෙත් කියනවා ඒ වගේම බටහිර රටවල් වලත් බොහෝ ප්‍රකටව කාරණාවක්. එහෙමනම් මොකද්ද නිදර්ශනේ ඊ타මත්ම අසාධ්‍ය තත්වයට පත්වෙච්ච රෝගීන් ඉස්පිරිතාලවලට ගෙනියලා විශේෂ අසාධ්‍ය රෝගීන්ගේ ඇති වාට්ටුවල තියාන දිගින් දිගට ප්‍රතිකර්ම කරනකොට ඥාතීන්වත් වැටහෙනවා දොස්තර මහත්තුරුන්ටත් වැටහෙනවා මේ රෝගියා දැන් ජීවත් කරන්න අමාරුයි කියලා. අන්න ඒ අවස්ථාවට ගියාම ඥාතීන් මේ රෝගියා දකිනකොට ඉස්සල්ලාම පහළ වෙන්නේ දුකටපත් කෙනෙක් දුකින් මිදෙවීමේ කරුණාව. ඒක තිරසනෙක් ඒ දුක් වඳිනවා දැක්කත් කෙනෙකුට කරුණාව පහළ වෙනවා. පහුවෙන්දත් යනවා. ඊට පහුවෙන්දත් යනවා. ඒකට ආගේ දියුණුවක් නැහැ. නමුත් බිල නම් වැඩි වෙනවා. ඒ වාගේම සැකයක් කියනවා දිගටම මේ ලෙඩා ජීවත් කරන්න බැරි වෙයි කියලා. අන්නේ අවස්ථාවේදී ක්‍රමයෙන් අර කරුණාව තිබුණු තැනට කරුණු කාරණා නියම ක්‍රමයට නැතුව මිත්‍යා ක්‍රමයට සලකා බැලීම නිසා සෝමනස්සය දෝමනස්සය නැත්තම් ශෝකේ පහළ වෙනවා. ශෝකේ පහළ වුණාට පස්සේ කල්පනා කරනවා ඒ ශෝකේ අනුව ගිහිල්ලා නැත්තම් දෝමනස්සය අනුව කල්පනා කරලා මේ ලෙඩාට කරන්න තියෙන දෙයක තමයි මේ ලෙඩා මැරෙන්න තීන්දුව ඒ අනුව ඊටාම අසාධ්‍ය ඒ කාන්තේම මරණයට යොමු වෙච්චි රෝගීන් සම්බන්ධව ඒ වගකීතු જાතීන් සමාලාට අනුකම්පාසහගත කල්පනා කර බැලීමකින් මරණයටපත් කිරීම කියලා විශේෂ ලක්ෂණ වචන කණ්ඩයක් යොදාගෙන ඒ ලෙඩාට මරණය සලස්වනවා දොස්තර මහත්තයාගේ එකතු ඇතුළු මෙතනදී සිද්ධ වෙන්නේ අර ආචාර්යයන් වහන්සේලා සඳහන් කරපු විදිහට උභයපක්ක සම්තිරණ මුඛේන විචිකිච්ඡා වංචේති කියන ධර්මතාවය. හොඳේ සාධාරණ කල්පනාවක් වශයෙන් වෙපේ. මේ වැටහෙන්නේ දෙපැත්ත සලකා බලන සංසන්දනයක් විදිහට. නමුත් ක්‍රියාත්මක වෙන්නේ විචිකිච්ඡා. සැකය. එහෙම නැත්නම් නීවර ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. අවසාන තීන්දුව සතෙක් මැරීමේ අපායগামী අකුසල කර්මයකටයි යොමු නමුත් මැරුණට පස්සේ උනත් ඒ කල්පනා කරන පුද්ගලයාගේ මිත්‍යා වැඩපිළිවෙල නිසා උට හේතු කරලා දෙන්න අමාරුයි තේරුම් කරලා දෙන්න අමාරුයි මේ තීන්දුව වැරදි තීන්දුවක් කිය අධාර්මික තීන්දුවක් කිය. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී සමහර කොටස් තියෙනවා එහෙම තර්ක කරලා එහෙම කල්පනා කරලා Tamanට විසඳා ගන්න අමාරුයි. එහෙම කල්පනා කරද්දි සමහර අය හිතනවා නම් මේක කොච්චර එපා කිව්වත් මම මේක සලකා බැලිය යුතුයි මේක කළ යුතුයි මේක ගුරුවරයින්ට වැටහෙන්නේ නැහැ ආදී විදියට ඔහුගේ හිත දෙපැත්ත කල්පනා කරන විසරද ස්වરૂපයෙන් විචිකිච්ඡාවෙන් වංචාවටපත් වෙනවා වංචාවටපත් වෙලා ඒ වංචා මාර්ගයේ දිගේ ගමන් කිරීම නිසා තමයි මෙතෙක් රැකගෙන හිටපු සීලයක් කඩාගෙන ඒව නැත්නම් කෙලෙස් වීතික්කම මට්ටමක් බිඳගෙන අපායগামী තීන්දුව වලට අපායට යොමු කරවන්නා වූ තීන්දුව වලට පත් කරන්න පුළුවන්. මේ නිසා දැනුම ගැන කල්පනා කරනකොට තේරුම් ගන්න ඕනේ ප්‍රායෝගික පැත්ත කල්පනා කරලා පරෝජනය සලකලා දැනගත යුතු දේ දැනගන්න ඕනේ. ඒ සඳහා මේ උග්ඝහ කියන කොටස තේරුම් අරගන්න ඕනේ. ඒක ඕනාට වැඩි වෙලා කියලා කියන්නේ ඒ වංචනික ස්වરૂපයෙන් මේක වැඩ කරද්දී ඒ වංචාව බව නොදැන අර මුලින් ලඩා කෙරේ යතු නැති ප්‍රවතුනා වූ කරුණාව ශෝකයෙන් අයින් කරගත්තට පස්සේ ශෝකේ වැඩ කරන්නේ ද්වේෂ මුලේ. ඒ ද්වේෂයේ දිගේ තමයි තීන්දුව යන්නේ. නමුත් කල්පනා කරන එක හිතන්නේ මම පටන් අරගත්තේ කරුණාවෙන් ඒ නිසා තාමත් මේ තීන්දුව වෙන්නේ කරුණාවෙන් වෙන්න ඇති කියලා අර තමන්ගේ කෙලෙස් මුල අලුතෙන් පිහිටියා වූ ද්වේෂය දැකගන්නේ නැතුව කරුණාබර තීන්දුවක් විදිහට ලෙඩා මරන්න තීන්දුව කරනවා. සම්පූර්ණ අකුසල කර්මයට වග කියන්න වෙනවා. ඇත්ත වශයෙන් කල්පනා කරනවා නම් ඒ අවස්ථාවේදී ඒ කල්පනා කරන කෙනා ගත යුතු නිවැරදි තීන්දුව නම් උපේක්ෂාව. මේක කරුණ මෛත්‍රියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එයින් එහාට ගියා වූ කරුණාවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වුත් එහාට ගියා වූ මුදිතාවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මගේ විශේෂයට ගෝචර වෙන්නේ නැති මට තරම් නැතිවෙනා වූ ප්‍රශ්නයක්. ඒ නිසා කම්මස්ස කෝමි කම්ම දායාදෝ කියන විදිහට කර්මානුකූලව විසඳිය යුතු දෙයක්. ඒ නිසා මේ අවස්ථාවේදී මට කළ යුතු දෙයක් නැහැ කියලා උපේක්ෂා වීමයි කරන්න ඕනේ. නමුත් එහෙම උපේක්ෂා වීම Tamanta තරම් නොවනවයි කියලා හිතාගෙන වහා මම මේ වෙලාවේදී කළ යුතුයි කියලා හිතාගෙන තීන්දුවක් කරනවා. ඒ තීන්දුව එන්නේ අර කරුණාවේ ආසන්නම සතුරාගෙම යෙන්නේ. නමුත් ඒ වංචා ස්වරූපේ කොච්චරද කියනවනම් කරුණාවේ ආසන්නම සතුරා කරුණාව කියලා තේරුම් අරගෙන කරුණාවර තීන්දුවක් විදිහටයි අර තීන්දුව දෙන්නේ. මෙන්න මේ වැඩපිළිවෙල අප තුල මේ විපස්සනාට සම්බන්ධව සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ උග්ඝහ කියන ඉගෙනීම කියන කටයුත්ත හරි හැටියට හරි තැනින් අල්ලගත්තේ නැත්නම් ඔන්න ඔය විදිහට නොමග යවන ඒ වාගේම භයානක තීන්දුවට එළඹෙන ගතියක් තියෙනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕන විපස්සනා භාවනා කරන පිරිස උගත්කම තියෙන්න ඕන එහෙම නැත්නම් උගෙනීම තියෙන්න ඕන මේ නාම ධර්මයය මේ රූප ධර්මයේ කියලා තේරුම් ගන්න. ඒ වාගේම හේතුඵල සම්බන්ධතාවයකින් මේ දේ සිදුවෙන බව ඊටාම ස්වාභාවිකව තේරුම් ගන්නට උගත්කම ඉගෙනීම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කියලා දෙනකොට ඒ ධර්ම තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕනේ උගත් ඉගෙනීමේ නාමයේ. ඒ අනුව ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ විසින් ඉන්ද්‍රිය ධර්ම වඩන්නකෝ විසින් මුලින්ම දැනගත යුතු රැකගත යුතු දැනුමක් විදිහට මේ සංස්කාර ධර්මයන්ගේ අති අනිත්‍ය භාවයේ පිළිගන්නා සුළු තත්ත්වයක් තියෙනවා. ඊළඟ ඇහැට අහු වෙන, කනට අසු වෙන, නාසයට අසු වෙන, දිවට අසු වෙන, ශරීරයට අසු වෙන, හිතට අසු වෙන තාක් සංස්කාරයන්ම නැති නිසායි ආරම්භයේම කාගෙ තුලවත් පිහිටන්නේ නැති නිසායි මේ ධම්ම ශ්‍රවණා දීනා කියන විදිහට ධර්ම ශ්‍රවණය ආදී කටයුතු වලින් ඒ දැනුම ලබා ගන්නවා. එහෙම නැතිනම් වෙන්නේ මල පොතේ අකුරක් දන්නේ නැති කෙනා අනුන් කියන චාටු බස් වලට රැවටෙනවා වගේ විවිධාකාර පොරොන්දු විවිධාකාර ඇස්බැඳු මැජික් වැඩවලට හිත නම්වාගෙන ආචාර්යවරුන් වශයෙන් පෙනී සිටිනා වූ මේ නොමග යවන්නන් පිටිපස්සේ යන්නේ කියන. ඒ නිසා උගත්කම ප්‍රයෝජනීය සලකලා ප්‍රයෝජනය ගන්න තරමට තියෙනවා නම් ඔහු මුලා කරන්න පුළුවන් ශක්තිය අඩුයි. Taman tamanගේ මාර්ගය ඊගාව පියවර අඩුම වශයෙන් දන්නා ප්‍රමාණයට දැනුම තියෙනවා. නොමග යවා ගන්නට බැරි ප්‍රමාණයකට ආරක්ෂාවක් සැලසෙන නිසා උග්ඝහ ප්‍රමාණය තියෙන්න ඕනේ. නමුත් ඒක භයානක වෙන්නේ එහෙම නැත්නම් ඒක Tamanට දරා කියා ගන්න බැරි මට්ටමට එන්නේ මේ උග්ඝහ මානෙ ඇති වෙච්ච අවස්ථාවට. මම දනිමි කියන අවස්ථාවටපත් වෙච්චාම. සාමාන්‍යයෙන් අපි දන්නවා වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්නකොට දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා නැත්නම් බටහිර හෝ වේවා මේ ශාස්ත්‍රයට බැස ගන්න ශාස්ත්‍රයට ආශා කරන සෑම සියලු දෙනාටම වෛද්‍යවරයෙක් වෙන්න හම් වෙන්නේ නැහැ. සමහරු පෙළෙන. ඒ අවශ්‍ය කරන කරුණු දැනුවත් ගන්න බැරි වෙනවා. ඒ අත්තෝ ඒ පොත මේ පොත බලලා අර කී අරයා කියන දේ මෙයා කියන දේ අහලා බෙහෙත්වල ලියලා තියෙන ලේබල් කියවලා තේරුම් අර ගන්නවා මේ බෙහෙත මෙහෙමයි මෙහෙමයි මේ සංයෝගයයි කියලා. එවැනි කෙනෙක් ඒ කියන්නේ Tamange ඉගෙනීම අංග සම්පූර්ණ නැති එහෙම නැත්නම් ප්‍රෝජනයක් ඇති ආකාරයට ගොඩනගාගත්තේ නැති කෙනෙක් ලෙඩ වෙච්ච වෙලාවක ඒ පුද්ගලයා පිළිගත් වෛද්‍යවරයෙක් දක්ෂ වෛද්‍යවරයෙක් හම්බුනාම ඒ වෛද්‍යවරයා සාමාන්‍ය විදිහට ලෙඩේ ගැන ප්‍රශ්න අහන්න ගියත් මේ පුද්ගලයා අභූත දේවල් කියවන්න පටන් ගන්නවා ඊට පස්සේ වෛද්‍යවරයා බෙහෙතක් නිර්ණය කරනවා බෙහෙතක් අනුමත කරනවා ඒ බෙහෙත පිළිබඳව අලගිය මුලගිය විස්තර වෛද්‍යවරයෙන් අහන්න පටන් ගන්නවා මේ සෑම සියලු දෙයකින්ම පේන්න තියෙන්නේ මොහ තුළ ඇත්තා වූ මේ අසම්පූර්ණ දැනුම නිසා වෛද්‍යවරයව සැක කරනවා නැත්නම් සැක කරන සුළු ප්‍රකාශන කරනවා ඊගාට බෙහෙත දීපුවාම බෙහෙත පිළිබඳව අහන ප්‍රශ්න වලින් බෙහෙත පිළිබඳව සැක කරන භාවය තියෙනවා මෙවැනි පුද්ගලයේ ඒ වෛද්‍යවරයාගේ උපදේශ උපදේශාකාරයෙන් පිළිගන්නෙත් නැහැ ඒ බෙහෙතට ගරු කරලා බෙහෙතට නියම මාත්‍රාවේ ප්‍රයෝජන ගන්නෙත් නැහැ අසාධ්‍ය දෙයක් බවට පත් වෙනවා. සුවකරන්ට බැරි දෙයක් බවට පත් වෙනවා. අන්න එවැනි අවස්ථාවලදී තියෙන්නේ තමන් ප්‍රයෝජනවත් ආකාරයට ප්‍රෝජනීය සලකලා නොමැතිව ලබාගත්තා වූ එහෙම මෙහෙම ලබාගත්තා වූ අක්‍රමික දැනුම නිසා තමන්ගේම ශ්‍රද්ධාව පිරිහක්. ඒ පිරිහුණු ශ්‍රද්ධාව නිසා ඔහුට ප්‍රතිපදාවක පිට ගන්න බැරි වෙනවා. කලේසුත ගීතය උපදේශ සහලු කළ සමය. මේ වාගේ සත්තානං විසුද්ධිය ආදී වූ ඉතා උසස් ආර්ය භාවයට පත් කරන දැනුම මේ සුළු මෙනෙහි කිරීමකින් ලබන්න පුළුවන්ද? එහෙම නැත්නම් ওই කියන විදිහට දවසේ පැය 10 15 ඕකට ගත කරන්න ඕනේද? අන්න ওই විදිහට දෙන සරල උපදේශ පන්තිය අර Taman දන්නවයි කියලා හිතාගෙන එහෙම නැත්නම් Tamanගේ ඥානයත් දෙපැත්ත සංකීර්ණය කරන වටිනා භෞසුත භාවයක් කියලා හිතාගෙන ඒව තර්ක කරන්න පටන් ගන්නවා. ඒවා තමන්ගේ දැනුමෙන් එහෙම මේ බලන්න පටන් අරගන්නවා. ඒ බලන්න පටන් අරගන්න ක්ෂණයක් ක්ෂණයක් පාස ශ්‍රද්ධාව පිරිහෙනවා. ඒ ශ්‍රද්ධාව පිරිහෙනවායි කියලා කියන්නේ භාවනා කළ යුතු තැන කල්පනා කර කර ඒ කල්පනාව පුළුවන් තරම් ඉවත් කරගත්තොත් එහෙම නැත්නම් දෙන උපදේශ පන්තියේද දෙන ප්‍රතිපදා මාලාවෙත යතහත් පහත් භාවය අදහාන සුළු ස්වરૂපේ ඇති වෙන තාක්කල් ඔහුට එයින් අවඩක් සිද්ධ වෙන්නේ නමුත් ඒ සරල උපදේශ පන්තිය ඒ කියන්නේ চিරාත් කාලයක් ප්‍රයෝජනෙට අරගෙන ප්‍රතිඵල දැකලා කරුණාවෙන් ඉදිරිපත් කරන මේ ප්‍රතිපදා පන්තිය සැකකරන්න පටන් අර ගන්නවා නම් අන්නේ එවැනි උගත්කමක් අන්නේ එවැනි පාණ්ඩිත්‍යයක් ඇති කෙනා ඒ තමන්ගේ උගත්කමෙන් තමන්ගේ පාණ්ඩිත්‍ය නිසාම පෙළෙන. ඔහුට බොහෝම අමාරු වෙන ශ්‍රද්ධාවක් පිටවා ගන්නට. සාමාන්‍ය කෙනෙකුට තරමටවත් ශ්‍රද්ධාව පවත්වාගෙන යන්න බැරි වෙනවා. මොකද මේ කල්පනා ශක්තිය නිසා ගුරුවරයන් කෙරෙහි දෙන උපදේශ පන්තිය කෙරෙහි විතරක් නෙවෙයි තමන් සමග සිටිනා වූ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරෙහි සැක පහල කරනවා. ඒ සැක පහල කරන වාරයක් පාසා විචිකිච්ඡාවේ වං විචිකිච්ඡාවේ වංචනයටපත් වෙච්ච පුද්ගලයෙක් බවටපත් වෙලා දෙපාර්ශවයේ පිරිහා ගන්නවා. හදිහිට උගුරේ හිර වෙච්ච කෙනෙක් වගේ භාවනා මධ්‍යස්ථානයක එවැනි පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ඉහළට එන්නෙත් නැහැ, පහළට එන්නෙත් නැහැ, සංදිස්ථානයේ ඉඳගෙන තමනුත් මිදිකෙනවා, ගමන් කරන ගමන් මාර්ගයත් අවහිර කරනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕන මේ උග්ඝහ කියන ගැනීම කියන මේ කටයුත්ත ප්‍රයෝජනීය සලකලා ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා මේ ප්‍රතිපදා මාර්ගයේ ඉදිරියට ගෙනියන්නට මේක පිළිබඳව හොඳ නිදර්ශනයක් ගෙන දෙනවා අපේ බණ පොත්වල මහා පොතිල ස්වාමීන් වහන්සේගේ චරිතය. උගව දෙනෙක් මේක අහලා ඇති. මේ මහා පොතිල කියන්නේ මේ ජීවිතයේදී මේ භවයේදී උගතෙක් විතරක් නෙවෙයි. මේ භවයේදී උන්වහන්සේගේ උගත්කම පෙන්වන්නට විස්තර කරනවා 500ක් ශිෂ්‍ය පිරිසේ ඉඳලා තියෙනවා. භාෂා විෂයන් 18ක් දවසකට පැය 18ක් වශයෙන් උගන්වමින් ගත කරලා තියෙනවා. කල්පනා කරලා බලන්න අද ඉන්න මහාචාර්යවරු අද ඉන්න පුංචි ආචාර්යවරුත් එක්ක බලනකොට එදා ඒ කාලේ පැවතිච්ච ඒ ක්‍රමය මොනතරම් ගොනුවක් තිබිලා තියෙනවද කියන්නේ මාතේ. එයානෝ බලනකොට අද වැඩ පොඩි දරුවන්ගේ සෙල්ලම් වෙනවා. ඒ තරමට දැනුව තිබුණු විසරද කෙනෙක් තමයි මේ පොතිල කියන දැනුමැති ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේට පෙර පහළ වුණා වූ සත්බුදුවරයන් වහන්සේලාගේ කාලවල පවා මේ විදිහට ශාසනය පැවිදි වෙලා ශාසනයේ ත්‍රිපිටකය හදාරලා නැත්නම් බුදුබණ හදාරලා එවුවා අනුන්ට කියා දීමෙන් විශාල පරිත්‍යාග තිබුණු ස්වාමීන් වහන්සේ තමයි. ඒ නිසා උන්වහන්සේ මේ ශාසනයේ වැඩි කල නොගොස් පැවිදි උපසම්පදා වෙලා බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපදා මාර්ගයේ ඉගෙනගෙන අනික් අයට කියලා දීමට ධාන දක්ෂ වුණා. ඒ දක්ෂ භාවය තමයි පැහැදිලි වෙන්නේ 500ක් ශිෂ්‍ය පිරිස භාෂා විෂයන් 18ක් යැත්තේ මේ ස්වාමීන් වහන්සේගෙන් හදාගෙන ඉඳලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කරුණාව විතරක් එහෙම නැත්නම් ප්‍රඥාව විතරක් කියන පක්ෂගාමී නැතුව කරුණාවත් ප්‍රඥාවත් දෙක සමබර කරලා ශාසනීය දිහා බලනකොට මේ පොතිල ස්වාමීන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේට පහළ වුණේ අනේ දුකටපත් වෙච්ච බුද්ධිලේ දිහා දකලා ඇති වෙන කරුණාව. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ වාගේ ඥාන සංප්‍රයුක්ත නැත්නම් ඥානයේ දැනුම ඇති කෙනෙකුටම ගැලපෙන විදිහේ උපහාසාත්මක ක්‍රමයකට තමයි පොතිල ස්වාමීන් වහන්සේ බිම දැන්නේ. ඒ නිසා පොතිල ස්වාමීන් වහන්සේ යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්ට එනවනේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනවා සුත්ත පුචිලාවා කියන සඳහන් කරනවා. ඊගාට වන්දනා කළ ස්වාමීන් වහන්සේ මට යන්න අවශ්‍යයි ආ සුත්ත පුචිල පොතිල යන්න දහදන්නේ කියලා අහනවා. ඉතින් මේ 500ක් සෙනගේ ඉස්සර හැමදාම තුච්ඡයා තුච්ඡයා තුච්ඡයා කියන වචනයත් එක්කම තමයි පොතිල කියන නම පාවිච්චි කරන්නේ. ඉතින් මේක දවසක් දෙකක් නම් hina වෙලා දරන්න පුළුවන්. නමුත් මේ කල්පනා ශක්තිය ඇති කොටිල ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ චාරිත්‍රානුකූලව මට තේ තුච්ච කියන මේ උපාදි නාමයක් ගෞරව නාමයක් වගේ නමට ඉස්සලා කතා කරනවා මේක මොකක් හරි ඇත්තක් තියෙන්න ඕනේ කිය තමන් වශයෙන්ම කල්පනා කරනවා කල්පනා කරනකොට වැටෙනවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ හැටියට අභ්‍යන්තර ශාසනයයි ඉස්සර වෙන්න ඕනේ අභ්‍යන්තර ශාසනයේ වඩාගෙන සුදුසුකම් ඇති කරගත්ත ඇත්තෝ තමයි බාහිර ශාසනයේ කටයුතු වලට යන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ මේ බාහිර ශාසනයේ තියෙන එකත් අවුල් වෙනවා. මොකද ඇතුළත සුදුසුකම් නැති ඇත්තෝ එළියට බහලා මුරගාන නිසා. ඉතින් මේ ආදර්ශයට බලනකොට මගේ අභ්‍යන්තර ශාසන කටයුතු වල ඇති අඩුපාඩු ඒ කියන්නේ සීලයේ අඩුපාඩු සමාධියේ අඩුපාඩු ප්‍රඥාවේ අඩුපාඩු තමයි මේ බුද්ධ ඥාන මහත්මයා මතක් කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩයේ ඒ ආකාරයෙන්ම තේරුම් අරගෙන සංවේග පහල කරගන්න. සංවේග පහල කරගෙන දැන් මේ 500ක් මහා පිරිස 18ක් විෂයන් දවසකට 18ක් පන්ති පවත්වමින් මං කෙසේනම් මගේ මේ සීලය සමාධියට සුදුදෙන විදිහට පාවිච්චි කරන්දෝ මේ විදිහට සමාධියක් නැත්නම් මගේ කවදා ප්‍රඥාව ඇතුළත වශයෙන් පිටිපෙන්දෝ කියලා සංවේගයේ පහළ වෙලා බලනකොට Taman ඉන්න තැන ඒ කාන්තේම අටුගුලාවක් විදිහට වැටෙන්න පටන් ගන්නවා. කිසිම තැනකින් මේ අභ්‍යන්තර සාසනයේ වැඩිමද සුදුසුකමක් මෙතන නැහැ කියන එක තේරෙන්න පටන් අරගෙන උන්වහන්සේ Taman ඉන්න පිරිවෙනින් පිටත් වෙන්නේ රහසේ. පාත්‍ර සූරු අරගෙන කොච්චර වේගයක් කොච්චර සංවේගයක් පහළ වුණාද කියනවනම් පොත්පත්වල සඳහන් කරනවා ගව් 120ක් දිගට ගමන් කරනවා මේ පැත්තවත් එපා මට කියලා. මුල්ලඟවත් එපා කියලා විවේකයේ වටිනාකම හොයාගෙන ඈතින් ඈතට යනවා. ගියාට පස්සේ හම් වෙනවා නොදන්නා නොතේරෙන පැත්තක කිස්නමක් ස්වාමීන් වහන්සේලා භාවනා කරන අරණ්‍ය සේනාසනය. මේ අරණ්‍ය සේනාසනයට යනකොටමත් මේ කොතිල ස්වාමීන් වහන්සේ සංවේගයේ ඉතාමත්ම දැඩිව තිබුණා. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා දන්නවා මේ පොතිල ස්වාමීන් වහන්සේ මේ තරම් දැනුම් ගත්ත කෙනෙක් අනුන්ට කියා දීමේ යෙදෙන කෙනෙක් නිසා ඒ ස්වාමීන් වහන්සේලා මේ පොතිල ස්වාමීන් වහන්සේට උපක්‍රමශීලීව තමයි හැසිරෙන්නේ. කලින් සඳහන් කරගෙන කලින් සැලසුම් කරපුවා නෙවෙයි. මේ සුද්ධ ප්‍රඥාවේ ඇති වෙන උපක්‍රම. ඒ නිසා පොතිල ස්වාමීන් වහන්සේ එතන වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේට වන්දනා කරලා සඳහන් කරනවා සත්පුරුෂයන් වහන්සේ ඔබ වහන්සේලා කරගෙන යන විදිහට මේ සිතේ ප්‍රතිශක්තිය වැඩිීමේ වැඩපිළිවෙල. ඒ කියන්නේ තේන්ති නොයන ඉවසන සුළු තරණ සුළු ශක්තියක් හිතේ ඇති කරගන්නට අභ්‍යන්තර ගුණවගාවක් ඇති කරගන්න මට උපදෙස් ලබා දෙන්න කියලා. එතකොට එතන නායක ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ කුසිල කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. 500කට ගණනායක කෙනෙක්. 18ක් විෂයන් පිළිබඳ විසරද මහාචාර්යවරයෙක්. ඒ වගේම කාර්යබහුල ජීවිතයක් ගත කළ කෙනෙක්. මොහුට මේ ඇත්තා වූ මේ උග්ඝහ මාන කියනා වූ උගත්කම පිළිබඳ අදිමානය නිසා මේ ධර්මයේ මේ සූක්ෂම ධර්මයේ තේරුම් ගන්න මොහු සුදුසුකමක් නැහැ. මේ නිසා මොහුගේ උග්ඝහ මානය බිඳිය යුතුයි කියලා කල්පනා කරලා අර සාමත්ම කාය ජීවිත නිර්පේක්ෂව කරපු මේ ඉල්ලීම නොසලකා හැරලා වගේ නැත්නම් වැඩි කරට ගන්නේ නැති මට්ටමට වගේ මේවයි මේ වැඩ අවස්ථාව අපිට බොහෝ වැඩ මේ 39කට උපදේශ දෙන්න ආවෙන්නේ කියනවා ඒ නිසා මේ නමට ඉස්තරම ඕනකමක් තියෙනවා නම් අපිව දෙවෙනි හාමුදුරුවෝ හම්බෙලා එහෙනම් කටයුතු සාකච්ඡා කරන්න කැමැත්තක් කරගන්නයි කියලා දෙවෙනි හාමුදුරුවන්ට පිටත් වෙනවා ඉතින් මේක තේරුම් අරගන්නවා පුතිල හාමුදුරුවෝ මොකද සමනෝත් පිරිස හසුරෝපු කෙනානේ ඒ නිසා මේ දෙවෙනි හාමුදුරන්ගේ විශාල අපේක්ෂාවක් ඇති කරගෙන උන්වහන්සේට වැඳලා ඉල්ලා හිටිනවා ස්වාමීන් වහන්සේ අවසරයි මම ඊටාම සංවේගව මේ අභ්‍යන්තර ගුණවගාවට මේ වැමිණියේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර ලැබුණ ඔබ වහන්සේගෙන් උපදේශ ලබා ගන්නටේ කියලා කරුණා කරලා සත්පුරුෂයන් වහන්සේමට උපදේශ දෙන්න කියලා දෙවනි හාමුදුරන්ගෙන් ඉල්ලා හිටියා. දෙවනි හාමුදුරුව කල්පනා කරගන්නවා මේ එන්නේ ප්‍රතිපදාව පිළිවෙලටයි. ඒ නිසා උන්වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ කියපු කතාවම කිව්වා. බොහොම හොඳයි මේවා කරන්න ඕනේ වැඩ තමයි. නමුත් අපිට තියෙන වැඩ නිසා බොහොම අමාරුයි මේ වෙලාව විවේකයක් නැහැ. ආපේක නම් හොඳයි ඒක නිසා පුළුවන් නම් තුන්වෙනි හාමුදුරුවෝ හම් වෙලා උන්වහන්සේ උපදෙස් දෙනවා නම් කතා කරන්න ඕනේ. දැන් තුන්වෙනි හාමුදුරුවෝ ළඟටත් පුතිල හාමුදුරුවෝ යනවා මේ යන යන වාරයක් පාස අතපල්ලෙන් වැටෙන්න වැටෙන්න අර තිබුණු උගත් මාන්නය නැත්නම් උගත්කම Tamanට වාක්‍යයට පිටින ආකාරයෙන් උන්වහන්සේට වැටෙනවා. පතේලා තුන්වන් ස්වාමීන් ළඟට ගියාම උන්වහන්සේ සඳහන් කරනවා මට නම් ඒ තරම්ම දැනුමකුත් නැහැ පුළුවන්කමකුත් නැහැ වෙලාවේ අවකාශයකුත් නැහැ ඒ නිසා අසවල් ස්වාමීන් වහන්සේ තමයි හතරවෙනි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ළඟට යන්නේ. දැන් පොතිල ස්වාමීන් වහන්සේට මේකේ තේමාව වැටෙනවා. මොකද වැටුණාට උන්වහන්සේගේ යටහත් පහත් භාවයේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. උන්වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ කියපු විදිහට දෙවෙනි ස්වාමීන් වහන්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේ කිය විදිහට තුන්වෙනි ස්වාමීන් වහන්සේ තුන්වෙනි ස්වාමීන් වහන්සේ කිය විදිහට හතරවෙනි ස්වාමීන් වහන්සේ විදියට දිගටම Tamange යත්තා වූ සංවේගයත් සංසාරයෙන් මිදීමට ඇති ආසාවත් අභ්‍යන්තර ගුණවගාවකින් හැර වෙන දෙයක් ඒ සඳහා නැති බවත් ප්‍රකාශ කරනවා. හතරවෙනි ස්වාමීන් වහන්සේ ඊට පස්වෙනි ස්වාමීන් වහන්සේට පාර කරනවා. පස්වෙනි ස්වාමීන් වහන්සේ හයවෙනි ස්වාමීන් වහන්සේට. කොහොම ගිහිලා මුල් 29ක් වූ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් අන්තිම ළඟටපත් වෙනකොට අන්තිමට එතන ඒ ඝන සංඝ ඝන පිරිසේ හිටියේ හත් අවුරුදු සාමණේර නම. හැබැයි රහතන් වහන්සේ. උන්වහන්සේ ළඟට ගියාට පස්සේ පොතිල ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ හඳුන්වා දීම අරණියෙම අරගෙන පෙන්නනවා මම අසවල් දවසේ යාවේ ලොකු ස්වාමීන් වහන්සේටයි කතා කරේ උන්වහන්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේට දුන්නා දෙවෙනි ස්වාමීන් වහන්සේ තුන්වෙනි ස්වාමීන් වහන්සේට දුන්නා හරි මේ කියලා සම්පූර්ණ ඉතිහාසෙම කියනවා මේ සාමණේර නමක. සාමණේර නම කියනවා මොනවද මේ ඔබ වහන්සේ කතා කරන ඔබ වහන්සේ මගේ අත්තාවක්. ඔබ වහන්සේගේ තියෙන දැනුමයි ඔබ වහන්සේගේ තියෙන මේ පිළිස හසුරල් තියෙන ස්වરૂපය බලනකොට මගේ ළඟට ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඒක වෙන වැඩක් නෙමෙයි කියලා උන්වහන්සේ කියනවා මේක මොකද්ද ඵලය පරහක් නෙක කියනවා මට මේක කරන්න බෑ කියනවා. එතනදී පොතිගේ ස්වාමීන් වහන්සේට පපුවරෙන් කරන් හරි සංවේගයි. දැන් වෙන්න හදන්නේ මේ 30ෙම සරණක් නැතුව විශේලා යන්නයි. එතනදී මුන්නාන්සේ ඉතාමත්ම සංවේගීව හරියට හදවතින්ම ලේවලින්ම කතා කරනවා කියන සත්පුරුෂයන් වහන්සේ ඒ දැනුම් කමින් ඒ ඇති මාන්න තානන්න වලින් කිසිම හවුහරණක් හරණක් මට නැහැ. ඔබ වහන්සේ ළඟ යන්තම් හරි පපුව උණු වෙන ගතියක් තියෙනවා නම් කරුණා කරලා මට මේ හිත ප්‍රතිශක්තිය වඩන හිතේ ඉවසීමේ ශක්තිය වඩන මේ ප්‍රතිපදා මාර්ගය කියලා දෙන්නේ කියලා. එතනදී මේ පුංචි ස්වාමීන් වහන්සේ පුංචි උනාට හිතේ ප්‍රතිශක්තිය අඩුම් පුංචි කෙනෙක් නෙවෙයි. නමුත් ලෝක ධර්මානුව කල්පනා කරලා මුන්වහන්සේ කියනවා ඔබ වහන්සේ වැනි දැනුමෙන් වස් ප්‍රමාණයෙන් උගත්කමෙන් පිරිස හැදරවීමෙන් ಗುಣ වෘද්ධියෙන් වැඩි ඇත්තෝ මම දෙන උපදෙස් කවදාකවත් පිළිගන්න සුදුසු වෙයි පිළිගන්න ලැහැස්ති වෙයි පිළිගන්න යටත් වෙයි කියන එක මට විශ්වාස නැහැ නමුත් මේ ප්‍රතිපදා මාර්ගයේ ප්‍රධාන වශයෙන්ම වැඳිලා තියෙන්නේ මෙන්න මේ විශ්වාස කිරීමේ ශක්තිය මත මෙන්න මේ ඇදහිලි ශක්තිය මත නමුත් ඔබ වහන්සේයි මමයි දෙන්න බලනකොට මෙතන තියෙන ඉතාමත්ම අසාධාරණ නොගැලපෙන සම්බන්ධයක් ඒ නිසා මට මේ தත්ත්වයට අදදී කරන්න දෙයක් නැහැ කරන හරියක් තියෙනවා නම් ඔබ වහන්සේටයි තියෙන්නේ ඒ කියන්නේ මං වාගේ මේ හත් අවුරුදු සාමණේරයෙක් කියන දෙයක් පිළිගනී කියලා ඔබ වහන්සේ විශ්වාස කරනවාද? පොතිල ස්වාමීන් වහන්සේගේ මේ වෙනකොට කොච්චරක් උණු වෙලා තියෙනවද කියනවා උන්වහන්සේ සඳහන් කරන ඔබ වහන්සේ මට ගින්නට පනින්න කියලා නම් මම පනිනවා ස්වාමීන් වහන්සේ. මට ඒ තරම්ම මේක අවශ්‍යයි මට අනුකම්පා කරන්න. මේ ළඟ තියෙන විලට මට බහින්න කියනවනම් මම බහිනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ඒක තේරෙන්නේ නැහැ. මට මේ කියන අවශ්‍යතාවය කියලා පොතිල ස්වාමීන් වහන්සේ ඉතාම සංවේගීව කතා කරනකොට අර සාමණේරයම කියනවා එහෙමනම් විලට බහින්න කියලා. එතකොට පොතිලි ස්වාමීන් වහන්සේගේ තියෙන නිර්හංකාරකම යතහත් පහත්කම අවශ්‍යතාවය සඳහන් කරගෙන උන්වහන්සේ ඒ වෙනකොට ඇඳගෙන හිටපු හොඳ පට සිවුර සහිතවම දෙපට සිවුර තුන් මේ සහිත තුන් සිවුර සහිතවම අර විලට බහින. අර කලල් මඩ සහිත බහගෙන මඩේ බහගෙන ඉනක් දක්වා වතුරට ගියාට මුන්වහන්සේ තව දුරටත් දිනට බහිමින් ඉන්නකොට සාමණේර නම කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ දැන් ඇති දැන් වඩින්න පොඩට කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ උඩට ඇවිල්ලා අර මඩ ගඳක් යන්ට තුරු මිරිකගෙන ඇවිල්ලා ඇතිලි බැඳගෙන අර සාමනේ මම ඉස්සරහින් ඉඳගෙන කියනවා මේ විතරක් නෙවෙයි දින්නක පයින්ද කියනවා නම් මම පයින්නවා. ඒ නිසා කරුණාකර සත්පුරුෂයන්න් වහන්සේ මට මේ හිත හදන ಗುಣ වඩන මාර්ගය කියලා දෙන්නේ කියලා. එතනදී ඔන්න සත් අවුරුදු සාමණේර වහන්සේ සාමණේරයන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රායෝගික භාවය ගෙනහැර දක්වමින් කොච්චරක් අනුකම්පාවක් කොච්චරක් මෛත්‍රියක් සංකල්පනය කරනවාද කියනවනම් ඉතාමත්ම සරල කාටත් තේරෙන උපදේශ පන්තියක් දෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ කල්පනා කරන්ට කටවල් නැත්නම් විවර හයක් සහිත තුඹසක් හුඹහක් තියෙනවා. ඒ හුඹහ ළඟින් යන කෙනෙක් දකින්නවා ළඟ ඉන්න තලගොයෙක් මේ හුඹහ ඇතුළට රිංගනවා. දැන් මේ පුද්ගලයාට මේ හුඹහේ ඉන්න තලගොයා අල්ලගන්න ඕනේ නම් මේ පුද්ගලයා මොනවද කරන්නේ? නැත්තම් මේ හුඹහත් මේ තලගොයත් මේ අල්ලා ගැනීමත් මේ කියන කටයුත්ත සාර්ථක වෙන්න මොකද්ද කරන්න ඕන? එතනදී සාමණේර නම මතක් කරනවා ස්වාමීන් වහන්සේ දේතිම ක්‍රමේ නම් මේ හිල් එකක් ඉතුරු වෙන අනිත් ඔක්කොම වහන්න ඕන. වහලා අර ඇරලා තියෙන හිලෙන් දුමක් ගහන්න ඕන. දුමක් ගහලා යම් මොහතක තලගොයා එළියට එනවද එනවා හා සමානවම වේගයෙන් ඌ අල්ලා ගන්න සූදානමක් තියෙනවා. අන්න එවැනි කටයුතු සාධාරණව සම්පාදනය කරගත්ත කෙනාට නම් තලගොය අල්ලන්න පුළුවන්. නමුත් හිල් 6ම ඇදලා තියෙති දුම ගහන්නෙත් නැතුව උඹලකට බලාගෙන හිටියනම් කොච්චර ආශාව තිබුණත් කොච්චර උවමනාව තිබුණත් කවදාකවත් ඒක විශ්වාස කරන්න බෑ. දුම ගැහුවත් හිල් 6ම ඇරලා තියෙනවා නම් කවදාකවත් තලගොයා Tamanට පාලනය කරගන්න පුළුවන් තත්යකටපත් වෙන්නේ ආව කොයි හිලින් යයි දන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේකයි උපදේශ පන්තිය කියනකොට මේ කොතිල ස්වාමීන් වහන්සේට දහසක් නයින් වැටෙනවා මේ කාරණය. අපේ භාවනාවට සම්බන්ධ කරලා ගත්තොත් ඉන්නත් මෙතන මේ පොඩි ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ අපේ මේ సంతානයේ සිදුරු හයක් තියෙනවා ඉන්ද්‍රිය හයක් තියෙනවා ඇහැ කියන එකෙන් නිතරම විවුර්තව පවතින තාක්කල් සංඥා ඇතුළත වෙනවා සංඥා පිට වෙනවා නැත්නම් බාහිර රූප අනුව හිතට අරමුණු ගලාගෙන එනවා ඒ අරමුණු අනුව අපේ හිත ක්‍රියාත්මක වෙනවා ඒ වගේම කන විවෘත වෙලා තියෙන තාක්කල් කිසිම පාලනයක් මෙහි ඇත්තේ නැහැ හුබස්කටක් වගේ ඒකට ශබ්ද ඇහෙනවා මිහිරි ශබ්ද ඇහෙනවා අමිහිරි ශබ්ද ඇහෙනවා මේ නිසා තමයි ප්‍රිය භාවය ඇති වෙනවා අමිහිරි ශබ්දය අනුව අප්‍රිය භාවය ඇති වෙනවා මේ අනුව හිත සුදු පාට වෙනවා හිත කළු පාට වෙනවා ඇහෙමුත් සුදු පාට වෙනවා ඇහෙමුත් කළු පාට වෙනවා කනෙමුත් කළු පාට වෙනවා කනෙමුත් සුදු පාට වෙනවා ඊගාට නාසයට එන ආග්‍රහණ දිවට එන රස ශරීරයේ ඇති ස්පර්ශ හිතට එන හිතවිලි වශයෙන් මේ හිත නිතරම හය දොරකින් කළු සුදු භාවයටපත් වෙමින්පත් වෙනවා ඒ නිසා මේ පාලනයක් අල්ලා ගැනීමක් කිසිසේත්ම කරන්න බෑ මොකද මේ කණේ තිබුණ හිත මේ වහාම හැට යනවා ඇහි තිබුණ හිත වහාම ආග්‍රහණයට යනවා. ආග්‍රහණය තිබුණ දේ දිවට යනවා. රස බලන. ඒත් එක්කම ශරීරයට යනවා. ශරීරයේ තියෙන ස්පර්ශ රස විඳිනවා. හිත රසයෙන්ම රස විඳිනවා. මේ නිසා මේ හිත පාලනයක් කරගන්න ඕනේ නම් අපි අර මුලින්ම සඳහන් කරගත්ත විදිහට හිතේ ප්‍රතිශක්තියක් දිනු කරගන්න ඕනේ නම් මේ ඉන්ද්‍රිය ධර්ම හයම අරවා තියෙද්දි මේ කටයුත්ත කරන්න බෑ. ලෙඩේ මොකද්ද කියලාවත් අල්ලගන්න හම් වෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම යොසුලුව හිත අත්බඳු කරනවා. කක්කිපත්. ඒ නිසා මේ හිතේ වැඩපිළිවෙල මොනතරම් වංචනිකද මොනතරම් මායාකාරීද අත්බඳන සුළු ස්වරූපද කක්කිපයින සුළු ස්වරූපද බලන්න නම් ඉතුරු සිදුරු පහ වහලා දාන්න ඕනේ. මේ ඉතුරු සිදුරු පහ වහලා සම්පූර්ණ ශක්තිය සම්පූර්ණ ඇදහිීමෙන් සම්පූර්ණ ශ්‍රද්ධාවෙන් අර හිත ධ්‍යාන බලාගෙන ඉන්න ඕනේ මධ්‍යස්ත හැඟීම. මේ හිත නරකයි කියලා නරක කරගත්තොත් හිතට ඉඩ ලැබෙනවා. මේ හිත හොඳයි කියලා උනන්දු වුණොත් හිත උඩපයින්. ඒ නිසා ඒ කිසියම් හොඳයි කියලා ගන්නෙත් නැතුව නරකයි කියලා ගන්නෙත් නැතුව හිතේ හැසිරීම නිරීක්ෂණය කරන්න ඕනේ. නිරීක්ෂණය කරගෙන ඉන්නකොට තමයි යම් කිසි කෙනෙකුට පහළ වෙන්නේ මේ හිත කියන්නේ මොකද්ද කියන හැඟීම. එහෙම නැතුව ඇහත් අරගෙන, කටත් අරගෙන, කනත් අරගෙන ආදී විදිහට මේ ඉන්දිය ධර්ම සියල්ලම අරගෙන තියදී අපි කල්පනා කරනවා නම් මේ හිත හදන්න ඕනේ, මේ හිතේ ප්‍රතිශක්තියක් ගොඩනගන්න ඕනේ කියලා ඒක හුදු ප්‍රාර්ථනාවක් පමණයි. ඒ හුදු ප්‍රාර්ථනා පමණින් මේ හිත ගොඩනැගීමේ කටයුතු කරන්න අමාරුයි. ඒ නිසා තමයි ශික්ෂා ධර්ම ඉන්ද්‍රිය සංවර ධර්ම අවශ්‍ය කරන්නේ. මේ විදිහට අර කුංචි ස්වාමීන් වහන්සේ උපමාවක් මාර්ගයේ මේ පංචස්කන්ධය නැත්නම් මේ අපේ సంతාණය හිතගත කියන එකේ අත්තා වූ සිදුරු හය පෙන්වලා දීලා කරුණා කරලා ඇස් දෙක වහගන්න කරුණා කරලා බාහිරින් එන ශබ්ද වලට දිවිරේක විදිහට කටයුතු කරන්ට නාසය අනුව යන්න එපා දිව අනුව යන්න එපා ස්පර්ශ අනුව යන්න එපා ඒ අනුව තමන්ගේ හිතට මධ්‍යස්ථ අරමුණක් මාර්ගයක් සලසලා දීලා හිතේ ඇති බලාගෙන ඉන්න මේ විදිහට කල්පනා කරනකොට අපේ කොපිල ස්වාමීන් වහන්සේට මේක පැහැදිලි වෙලා උන්වහන්සේ මේ කුටි සාමණේර ස්වාමීන් වහන්සේට ගෞරව කරලා තමන් වහන්සේගේ භාවනාවට ඥාන විශේෂයෙන්ම අර උද්ඝා මාණය මෙතෙක් කල මම දන්නවා මගෙන් අහගන්න ඇත්තෝ මෙච්චර ඉන්නවා මම අසවල් අසවල් විශේෂ විස්තර ප්‍රමාණයක් කරනවා මම මුළු දවසේ මෙච්චර කාර්යශීලී කියලා අරගත්ත මාන්නේ දිවි යන නිසා දැනට මේ පුංචි ස්වාමීන් වහන්සේ දීපු උපදේශ මාලාවේ ඇති ප්‍රායෝගික தත්ත්වේ නිසා උන්වහන්සේට තමන්ගේ සිතේ ස්වરૂපය නොවැඩිච්ච හිත, ලාමක හිත, කුප්පණ කුරු හිත, වහා හිතෙන හිත වහා මාන්නයට ගැලෙන හිත තේරෙන්න පටන් ගන්නවා. මේ විදිහට තේරෙන්න තේරෙන්න උන්වහන්සේගේ සංවේගය සංසාර බය වහවහ වැඩිලා උන්වහන්සේට තේරෙනවා අපි හොඳයි කියලා අපි වටිනවයි කියලා හිත මුදුනේ තියාගෙන මේ කියලා තිබුණු සියලුම හැකියාවන් සියලුම දක්ෂතාවයන් සියලුම කුසලතාවයන් අපි සංසාරයට බඳින. ඒ නිසා අපි යම් අවස්ථාවක මේ හැකියාවල් මේ කුසලතාවයන් ගුණවතෙක් ඉදිරිපිට පාවා දීලා අපි යම් වෙලාවක ගුණවතෙක් ඒ සත්පුරුෂේ දෙන උපදේශ පන්තිට අනුව කටයුතු කරන්න ගත්තොත් අපේ හිතේ ප්‍රතිශක්තිය ඉවසන ශක්තිය දැරීමේ ශක්තිය වැඩි වුණාට පස්සේ අර ಗುಣ තිබුණාටත් වැඩි විපස්සනාවෙන් අභිෂේක ලැබුවට පස්සේ ඉතා උතුම් ගුණ බවට පත් වෙනවා. එහෙම නැත්නම් අර සෑම ගුණයක්ම Tamanට බාධා පිණිසත් හිතෙන් ඉඳී තියෙනවා. මේක කල්පනා වෙන්න වෙන්න පොතිල ස්වාමීන් වහන්සේට සංවේගය පහළ වෙලා වහ වහ තමන්ගේ උත්සාහ මානයට ඉඩ නොතබා කියන උපදේශ හරියද වැරදිද මුන්වහන්සේ අසවල් දේවල් දන්නවද මුන්වහන්සේ මේ කියන දේ ඇත්තටම ප්‍රතිඵල තියනවාද ආදී විදිහට විග්‍රහ කිරීම අමතක කරලා අර කියපු විදිහට ඉන්දිය සංවරයේ තීදලා දිගටම මානසිකාරයේ පවත්නවා අවදි හිතින් මේ විදිහට කල්පනා කරනකොට මේ දේවල් වලට මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් කරුණ සලස්වාවදාලා වූ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ සංසිද්ධිය දකිනකොට උන්වහන්සේ හරියට කොපිල ස්වාමීන් වහන්සේගේ ඉදිරියට වැඩිය වගේ ඉදිරිපත් වෙලා ධාතා ධර්මයක් මාර්ගයේ ඉදිරිපත් කරනවා මේ මාර්ගය මේ අමාර්ගය මාර්ගයේ ගමන් කරන්නා කෙලෙස් සංසිඳවන්නේය මාර්ගයේ ගමන් කරන්නා කෙලෙස් වඩන්නේ මේ දෙක දැනගෙන මාර්ගයේ ගමන් කිරීම කොච්චර පහසුද කොච්චර වටිනවද ආදී විදිහට අදහස් ප්‍රකාශ කරනකොට මේ ශරීර රෝමෝද්ගමණය වෙලා කොටින ස්වාමීන් වහන්සේට වහා ලැබුණා වූ හදිසියේ ලැබුණා වූ මේ සත්‍ධර්ම මාර්ගය වහවහ වැඩ කරන්න පටන් අර ගන්නොත් කොච්චර දුරට මේ ශ්‍රද්ධාව උන්වහන්සේට පිළිත වුණාද කියනවා නම් අනිකුත් සියලුම ඉන්ද්‍රිය ධර්මේ සමතලයට පත් කරන් තරම් මේ ශ්‍රද්ධා ධර්මේ වැඩිලා කාය ජීවිත নিরপেক্ষව ඉතාමත්ම ඇදහිල්ලෙන් භාවනාව කරගෙන යන්නේ අධියත් මාර්ගඵල ඥානය ලබා ගන්නට හේතුබූත වුණා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ උග්ඝහ දැනීම කියන දේ කාමදායකවත් ඒ දැනීම වශයෙන් නරක දෙයක් නෙවෙයි. ඒ වාගේම දැනීම වශයෙන් හොඳ දේකුත් නෙමෙයි. අපිට තේරුම් අරගන්න ඕනේ අපිට ප්‍රායෝගිකව ප්‍රයෝජනීය කලකලා දැනගත යුතුදී අපි ප්‍රයෝජනට ගන්න ඕනේ. එහෙම නැතුව අපි දන්නවයි කියලා හිතලා තර්ක කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් අනික් අය නොදන්නවා කියලා පෙන්වන්නට උත්සාහ කරන කටයුත්තේදී විශේෂයෙන්ම මානය ඇතුල් වීම නිසා අපේ භාවනා කර්මාන්තයේ බිඳෙනවා. ඒ නිසා භාවනාව දියුණු කිරීමේදී උග්ඝහ පරිපුච්ඡා සවනා ධාරණා සම්මස්සනා කියන ක්‍රමයට යනකොට අවශ්‍ය කරන උග්ඝහ දැනීම කියලා කියන්නේ ඉගෙනීමේ දැනීම කියලා කියන්නේ Tamange ඇති වුණා වූ සංවේගය ඇති වුණා වූ ශ්‍රද්ධාව බිම නොතබා අද වැටීමට ඉත නොතබා දිගටම තනවා වඩාගෙන ඉදිරියට යන්න තරම් අවශ්‍ය කරන දැනීමකුයි. ඒ දැනීම තමයි උපදේශ මාලාවක් මාර්ගයෙන් ලබා දෙන්නේ. නීති මාර්ගයක් මාතාවෙන් මාලාවක් මාර්ගයෙන් ලබා දෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ නීති වලට ඒ උපදේශ වලට කරු කරන්නේ නැත්නම් ඔහුට උග්ඝහ කියන කොටස නොපිහිටන පුද්ගලයෙක් බවටපත් වෙනවා. යම් කිසි කෙනෙක් ඒ නීති සැහැල්ලුය සරලය මේ වගේ කොහොමද ඔච්චර උතුම් ප්‍රයෝජන ලබන්නේ කියලා සැහැල්ලු කළ සැලකුවොත් ඔහුටත් උග්ඝහ කියන ඉගෙනීම නැති පුද්ගලයා පාට මේ ප්‍රතිපදා මාර්ගයේදී සඳහන් වෙනවා. ඒ නිසා ඔහුට ගමනක් නැහැ. ඒ නිසා මේ අද මේ භාවනා කරන පිටස කල්පනා කරගන්න ඕනේ අපි මේ යන මාර්ගයත් ඒකාන්තයෙන්ම එදායේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන් කළ මාර්ගයයි උන්වහන්සේලා යම් කිසි උපදේශ පන්තියක් ඉතුරු කර ගියාන ඒ උපදේශ පන්තියේ සඳහන් වෙලා තියෙන ප්‍රඥාවයි ඒ උපදේශ පන්තියේ සඳහන් වෙලා තියෙන මහා කරුණාවයි ඒවා කවදාකවත් නොමග සුළු නොමග යවන සුළු එහෙම නැත්නම් බොරු සාදු කතා නෙවෙයි ඒ නිසා ඒ ධර්ම ඒ ආකාරයෙන්ම පිළිගත යුතුයි ඒ නිසා ඇහැට ගොදුරු වෙන කනට ගොදුරු වෙන නාසයට ගොදුරු වෙන ශරීරයට දිවට හිතට කියන මේ ඉන්දිය ධර්මයට ගොදුරු වෙන යම්තා නාම රූප ධර්මයේ අත්නම් ඒ අනිත්‍ය භාවය කියන தත්ත්වය පිළි අර ගන්න ඕනේ. ඒ පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඇහැට ගොදුරු වෙන සෑම අරමුණක් පාසාම මේ සංස්කාර ධර්ම වෙන්නේ නාම රූප ධර්ම දැක ගැනීමේ කියන අදහසින් මානසිකාරය පවත්වන්න ඕනේ. දකින්න දකින්න අරමුණේ නාම රූප ධර්ම දකින්න ප්‍රමාණයටම උත්සාහ කරන්න. පරියංකේ සක්මනට සක්මනේ පරියංකේට ආදී විදියට දිගින් දිගට මේ විදියට සංස්කාර ධර්මයක් පාසා අරමුණක් පාසා නාම රූප ධර්ම යම් කෙනෙකුට දැක ගන්න පුළුවන් වෙනවා නම් මේ නාම රූප බිඳි බිඳි වහවා ඇති දෙවි බිඳි බිඳි යන නාම රූප ධර්ම කොහොමනම් සංසාරයක් පවත්නවද කොහොමනම් ප්‍රවාහයක් විදියට යනවද කියන ප්‍රශ්නය ඉදිරිපත් වෙනවා. එතකොට භාවනා කරන යෝගියාට වැටහෙනවා මේ නාම රූප ධර්මෙම නාම රූප ධර්ම ඇති කරන්ට හේතු වෙනවා. මේ නාම රූප ධර්ම හේතුවෙන් නාම රූප ධර්මම ඵලයන් බවට පත් වෙනවා. ඉන් එපිට දවුන්කාර දෙවියෙක් නැහැ. ඉන් එපිට ਸਰව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් මේකේ නැහැ. ඉන් එපිට මේ නාම රූප ධර්මය ගෙවි යාමෙන් ආය ජීවිතයක් නැහැ කියන උච්ඡේදවාදයක් නැහැ. මේ නාම රූප ධර්ම නොදන්නා තාක්කල් මේ නාම රූප ධර්ම නාම රූප ධර්මයන්ට හේතුඵල වශයෙන් සම්බන්ධ වෙන තා බව නොදන්නා තාක්කල් මේකේ සංසතිය පවතින. ප්‍රවාහය පවතින. සංසාරේ පවතින. මෙන්න මේ විදිහට කල්පනා කරනකොට එවැනි දුක් දෙන්නා වූ නාම රූප ධර්ම ඇතිවීම නැතිවීම සුඛයක්ය නිත්‍යක්ය සැපයක්ය මමය කියලා ගන්නට කවමදාකවත් සීබුද්ධිය ඇති කෙනෙක් පෙළඹෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ අනාත්ම භාවයේ වැටුණා නම් ධර්ම මාර්ගයෙන් මේ ධර්ම දේශනාවේ යම් කාරණාවක් ඉදිරිපත් කරන්නට යෙදුනද ඒ ධර්ම කාරණා යම් ප්‍රමාණයක් යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත ප්‍රමාණයට ඒක භාවනාව සඳහා උග්ඝහා දැනුමක් උගත් දැනුමක් බවට පත් වේවා එසේපත් වීමෙන් ලැබී තියෙන අත්දැකීම් අතරින්ම හොඳ මාර්ගයේ නොහොඳ මාර්ගයේ දෙක වෙන් කර ගැනීමෙන් හොඳ මාර්ගයේ ඉදිරියට යන්න අදිස්ථාන ශක්තියක් පිහිටුවා ගන්නට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා.